දේශනාව අධිදේශකයන්න් වහන්සේ උඩතුම්බර මිනිපේ අධිකරණ සංගනායක සාමවිනිසුරු මැදරට කලාභිමානී කලිකාල ජ්‍යොතිර්විද්‍යා පඬිත පූජ්‍යපාද කුමල්ගමුවේ ධම්මාලංකාර ස්වාමින්ත්‍රයන්න් වහන්සේ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්ධ භූතෝ අයං ලෝකෝ තනෝකෙන්ත විපස්සති සකොන්තෝ ජාලමුත්තෝව අම්පෝ සග්ගාය ගච්ඡති සදාබර පින්නතුනි අද ඔබ මේ සද්ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් ලෝතර බුදු පියාණන් වහන්සේ ජීවමාන සමයේ වැඩ සිට ඒ බුදුරජාණන් වහන්සේගේ කාල සීමාවේදී බුදුහාඳුරෝ විසින් ආරාධිතාව සහ අනාරාධිතව වැඩම කොට දේශනාකට වදාළ යම් කිසි ධර්ම කොටාශයකට කුද්දක නිකායට අයත් ධම්මපදය ග්‍රන්ථය පිළිබඳව ඔබට විශේෂයෙන් බෞද්ධ ඔබට අපි අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය වශයෙන් සැලකෙන ඒ වගේම විවිධ જાතීන් පරිහරණය කරන විවිධ භාෂාවලින් මුද්‍රණය කරලා පරිහරණය කරන ග්‍රන්ථ රත්නයක් තමයි මේ බෞද්ධයාගේ අත්පොත වන මේ ධම්මපදයේ. මේ ධම්මපදයේ අපගේ ජීවිතවලට අවශ්‍ය විවිධ උපදේශ විවිධ මාතෘකා යටතේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මේ එක අවස්ථාවක ලෞතර බුදුරජාණන් වහන්සේ පේශකාර දියණියකට. අද නම් අපි ගත්තොත් එම ඇඟලුම් කර්මාන්තයේ නියලී සිටින දියණියකට කියලා ගන්න පුළුවන්. එදා තාක්ෂණයට අනුව පේශකාර්මය නැත්නම් අත්‍යන්ත්‍ර තුලින් ත්‍රිදිමසේව කරපු තරුණ දියණියකට ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයක්. එසා මේ ධර්මය දේශනා කරන වෙලාවේදී ලෞතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කිරීමට හේතුව පිළිබඳව ඊටාම කෙටියෙන් මේ පින්නතුන්ට අපි පළමුවෙන් සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරන අවස්ථාවේදී මහා කරුණාවෙන් යුක්තව ලෝතර බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට පිට වුණා. දෙපාන්දර ලෝතර බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාධියට සමවදිනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ බලනවා අද තමන් වහන්සේගෙන් පිහිට බලාපොරොත්තුෙන් සංසාරේ ඉල්ලුම් පත්‍ර දාලා තියෙන්නේ කවුද කියලා. සසර ගමනේ. ඒ අනුව තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ ගේ එක් මහා කරුණාවට යොමු වන්නේ එවැනි අය. මිනිසුන් විශාල ප්‍රමාණයක් මරුවා 999කටත් වඩා මරුවා. අඟුලිමාල මහරහතන් වහන්සේ කෙනෙක් උනේත් ලෝතර බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව නිසා බාප්පාගේ සුළු වරදකින් සොහොම් පිට්ටනියක මලමිණියක බැඳලා තිබුණා. සෝපාක ඒ පුංචි දරුවා පසුව බුද්ධ ශාසනයට එකතු වුනේත් පුංචි හාමුදුරු කෙනෙක් වුනේත් මාර්ගඵලලාභී වහන්සේ නමක් බවට පත් වුනේත් ලෞතර බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව නිසා ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් බල වැඩවදාරනෝ වාගේම සමහර අවස්ථාවල නූතුරා බුදුරජාණන් වහන්සේට යම් යම් පිරිස් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ අපේ නුවරට ඔබ වහන්සේ වඩින්න අපිට ධර්මයක් දේශනා කරන්න. දැන් මේ කාල සීමාවේ නම් අපිට හොඳ උදාහරණයක් අපිට පෙන්වන්න පුළුවන්. විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවන්ට ඇති වුණ තුන් බිය, රෝග බිය, මනුෂ්‍ය බිය, අමනුෂ්‍ය බිය කියන මේ තුන් බිය ඒ වසංගත රෝගේ පළහාරීම සඳහා බුදුරජාණන් වහන්සේට තමයි මේ සමනය කරලා අපට සාන්තියක් උදා කරන්න පුළුවන් කියලා ඒ ලිච්ඡවි මහ රජදරුවන් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ආරාධනාවක් කළා. ඒ ආරාධනාව තුලින් තමයි එදා රතන සූත්‍ර දේශනාව දේශනා වෙන්නේ. දාදා පිට පෙරෙනවා අපේ ශ්‍රී ලංකාද්වීපයේ ශාම විහාරස්ථානයේකම සමාජ සෑම නිවසකම මේ රතනපසූත්‍ර දේශනාව බොහෝ විට දේශනා කරව ගන්නව සමාජට දේශනා වෙනවා ඇහැව්වත් නැතත් ශ්‍රවණය කළත් නැතත් රතන සූත්‍රය ඔබගේ ශබ්ද වාහිනියේ එහෙම නැත්නම් ඔබ යම්කිසි ආකාරයකට මේ ශබ්ද වාහිනී යන්ත්‍රයක් උපයෝග කරගෙන හෝ වේවා එසේත් නැත්නම් වෙනත් යම්කිසි තාක්ෂණයේ ක්‍රමයක් මගින් ඔබේ නිවසේ මේ රත්න සූත්‍රයේ දේශනා වෙනවා. පින්නතුනි ආන්න ඒ වාගේ මේ ලිච්ඡවි රජදරුවෝ එදා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා වාගේ එක දවසක් අලවුනුවර අග්ගලාව කියලා බොහොම ලස්සන විහාරයක් තිබුණා. මේ විහාරයේ හැදුව මේ දායක පිරිස එකතු වෙලා සමහරට මැතිවරු ඇමතිවරුත් ඉඳ ඇති සාමාන්‍ය ජනතාවත් ඉඳ ඇති බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ආරාධනාවක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අපේ නුවරට වැඩම කරන්න. මේ අලව් නුවරට වැඩම කරන්න. අපේ අග්ගලාව නමින් බොහොම ලස්සන විහාරයක් හදාලා තියෙනවා. මේ විහාරයෙන් ඔබ වහන්සේගෙන් අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ඉතාම කැමැත්තෙන් සිටිනවා. ඉතින් ඒ ආරාධනා සහිතව බුදුහාමුදුර වැඩි අවස්ථාවක්. ඉතින් බුදුහාමුදුර එදා වැඩම කරනවා. ඒ වැඩම කරලා විශාල ලස්සන විහාරයක් ලස්සන ධර්මශාලාවක් මේ ලස්සන ධර්මශාලාවේ ලෝතුරා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ වැඩියා කියන ආරංචියට සමාජයේ විවිධ තරාතිරම් වල විවිධ අය මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පැමිණලා තිබෙනවා. සමහරට මැතිමතුරුත් ඉන්න ඇති. සිටුවරු ඉන්න ඇති. වෙනද ව්‍යාපාරික ප්‍රජාව ඉන්න ඇති. සාමාන්‍ය මිනිසුත් මේ අතර හිටපො. මේ ධර්මශාලාවේ මුල්ලක ගොඩක් ඈත කෙළවරක ඉඩ පහසුකම් බොහොම අඩුවෙන් තිබුණ තැනක පේශ කාර්මික දියණියක් අත්‍යන්ත තුලින් රෙදි මහන දියණියක් අය මේ ධර්ම දේශනාව බොහෝම හොඳින් ශ්‍රවණය කළා ඒ ශ්‍රවණය කරලා එය හිතේ ධාරණය කරගත්තා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපිට සුණාත ධාරේත චරාත ධම්මේ කියලා අහන්න කියනවා. ධාරේත දරා ගන්න කියනවා. චරාතේ අනුව හැසිරෙන්න කියනවා. ඉතින් මේ දරා ගැනීම සහ හැසිරීම කරන්න පුළුවන් සුණාත කියන වැඩ කොටස කරොත් තමයි ඇහැවුව. ඉතින් එදා මේ දිනේ හොඳට මේ බණ ටික ඇහුවා. පෞත්‍ර අබ්දුරයන් වහන්සේ ධර්ම දේශනා අවසන් වෙලා සමාහට බුදුරයන් වහන්සේට දානමාන ආදීන් ඒ වගේම ගිලම්බ සාදීන් පොද සත්කාර පවත්වන්න ඇති ඒ සෑම දෙයක්ම පිළිගෙන බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් දේවරම් මහා විහාරයට වැඩියා. පින්නතරේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට මහා කරුණික බුදුරජාණන් වහන්සේ යනුවෙන් අපි හඳුන්වන්නේ බුදුහාඳුරුන්ගේ මහා කරුණාව මහා පුදුමාකාර කරුණාවක්. කෝටියක් මව්වරුන්ගේ කරුණාව එකතු කළද කෝටියක් බුදුවරුන්ගේ පියවරුන්ගේ කරුණාව එකතු කළද ලෞතර බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට සමකල නොහැක යනුවෙන් සඳහන් කරන්නේ ඒ තරම් ප්‍රබලව ලෞතර බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා ගුණේ බුදුහාමුදුරන්ට පිහිටලා තිබෙනවා බුදුවරුන්ට විතරක් පිහිටන විශේෂ ඥාන හයක් තියෙනවා බුදුරජාණන් වහන්සේලාට පබනයි පිහිටන්නේ. ඒ අනුව මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණා ඥානෙ නිතර උපයෝගී කරගන්නවා තමන් වහන්සේගෙන් මේ ලෝක සත්වයාට කාටද පිහිට වෙන්න තියෙන්නේ කියලා. කාලයක් ගත වෙනවා. අවුරුදු 3ක්ම ගත වෙනවා. දවසක් ලෞතර බුදු පියාණන් වහන්සේ අලුයම් කාලයේදී මහා කරුණා සමාධි ඥාණයට නැත්තම් සමාධි භාවනාවට සමාදිලා බලනවා. තමන් වහන්සේගෙන් අද පිහිට වෙන්න තියෙන්නේ කාටද කියලා. ආන්නේ වෙලාවේ දේවතුර බුදුරජාණන් වහන්සේට පෙරෙනවා මීට අවුරුදු 3කට උඩදී. අලවුනුවර අග්ගලාව කියන විහාරයේ ධර්මශාලාවේදී තමන් වහන්සේ විසින් දේශනා කළ මරණය ස්මෘතිය කිරීමේ නැත්නම් මරණය සිහි කිරීමේ ආනිසංස පිළිබඳව දේශනා කර මරණානුස්මෘති භාවනාව ශ්‍රවණය කරලා ඒ ධාරණය කරගෙන ඒ අනුව හැසිරෙන සුණාත ධාරේත කරාත මේ කියන කරුණ සම්පූර්ණ කරගෙන එක්තරා දියණියක් සෝවාන් මාර්ගඵලය ලබා ගැනීමට සුදුසුකම් ලබාගෙන සිටින බව. ඒ ධර්මශාලාවේ හිටපු අනිත් කිසිම කෙනෙකුට එහෙම අධිගමයක් ඊළඟට සිතේ සමාධි සුවයක් අඩුම ගානේ සමාධියක්වත් එම ලැබුණා තිබුණේ නැහැ. මේ දියණියට පබනයි මේ මාර්ගඵලයක් ලබා ගැනීමේ වාසනාව ශක්තිය උදා වෙලා තිබුණේ. සලෝතර බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ මේ අලවුනුවර වැසියන්ගේ ආරාධනාවකින් තොරව අනාරාධිතව අර අඟුලිමාල හොයාගෙන වැඩම කළා වාගේ මේ අලව් නුවරට වැඩම කරවනවා මේ ධර්ම දේශනාව දේශනා කිරීමේ සෝවාන් මාර්ග ඵලය ලබා ගැනීම සඳහා එදත් මේ පුරවරේ යන් යන් ජනතාවට ආරංචි වෙන්න ඇති අපේ නුවර අග්ගලා විහාරයේ ධර්මශාලාවට බුදුහාමුදුරුව වැඩම කරනවා කියලා එදත් විශාල පිරිසක් එකතු වෙලා හිටියා ඔය ඉන්න වෙලාවේදී උදරා බුදුරජාණන් වහන්සේ ඒ ධර්මශාලාවේ ධර්ම මණ්ඩපයක් තියෙනවා ඒ ධර්ම මණ්ඩපේ ධර්ම ආසනයක් පිළිවෙලා තියෙන්නේ පිළිවෙල වෙලා තියෙන්නේ. දැන් අපිට වෙනවා මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මේ මැදිරි ඒ පහසුකම් සලස්වලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාට දේශකයන්න් වහන්සේලාට ඒ ධර්මයේ දේශනා කිරීමට. ඉතින් බුදුරජාණන් වහන්සේත් දා ඒ ධර්මශාලාවට එකතු වුණා වැඩම කළා ධර්මාසනාවේ දැන් වැඩ ඉන්නවා නිහඬව. බුදුරන්සේ ධර්මශාලාවක ධර්මදේශනා නොකර ධර්මාසනයේ ආරූඪව නැත්නම් ධර්මාසනාරූඪව වැඩ සිටියේ අවස්ථා බොහොම විරලයි. බුදුහාඳුර ධර්මාසනයක වැඩ ඉගෙන ධර්ම දේශනා කළා. එදා බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ සිටිනවා. මේ නිහඬව වැඩ සිටින වෙලාවේදී බුදුරජාන් වහන්සේගේ බලාපොරොත්තුව තමයි මේ ස්ථානයේට දැන් මම බලාපොරොත්තු වෙන කෙනා පැමිණෙන්න ඕන. එයාට ධර්මයේ දේශනා කරන්නයි මම මේ වැඩම කළේ. අන්න ඒ වෙලාවේදී ලෝතර බුදුරජාණන් වහන්සේට ඒ බුද්ධ අධිෂ්ඨාන බලයෙන් ඒ පේසකාර දියණිය මේ ධර්මශාලාවට ඇතුල් වෙනවා. මේ කෙටියෙන් තමයි මේ කතාව මතක් කරන්නේ. ඒ ඇතුල් වෙලා ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟ විශාල පිරිසක් සිටිනවා. බුදුරජාණන් වහන්සේ මේ තරුණ දුවගෙන් අහනවා ඔබ කොහේ ඉඳලා දාවේ? ඒ ප්‍රශ්නයට කියනවා ස්වාමීනි මම දන්නේ ඔබ කොහෙටද යන්නේ? ස්වාමීනි මම දන්නේ නැහැ. තවත් ප්‍රශ්නයක් අහනවා නොදන්නේද? දන්නේම නැද්ද? ස්වාමීනි මම දන්නවා. තවත් ප්‍රශ්නයක් අහනවා. දන්නවාද? ස්වාමීනි මම දන්නේ නැහැ. තමරන්න ප්‍රශ්න හතරක්. උත්තර හතරක්. පළවෙනි ප්‍රශ්නේ කොහේ සිට ආවේද? දන්නේ නැත. කොහේ යන්නේද? දන්නේ නැත. නොදන්නේමද? ස්වාමීනි දනිමි. දන්නේද? ස්වාමීන් දන්නේ නැත. ඉතින් මේ අහගෙන ඉන්න පිරිස හිතනවා මේ පිස්සු විකාර කෙල්ලක්. මේ බුදුරජාණන් වහන්සේ අහන මේ සරල ප්‍රශ්න වලට පිළිතුරක්වත් හරියට දෙන්න බෑනේ මේ ළමයාට මොකද මේ පිස්සු විකාරයෙන් බුදුරජාණන් වහන්සේ ආන්නේ ඒ වෙලාවේදී ඇයගේ පිළිතුරු වල නිවැරදි බව අවබෝධ කිරීම සඳහා ඇය නිවැරදිව ආර්ය ධර්මයේ ගමන් කරන ආර්ය මාර්ගයේ ගමන් කරන දේනියක් බව හැඟවීම සඳහා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ පිළිතුරු පිළිබඳව නැවත විමසනවා. විමර්ශනය කරනවා. පැහැදිලි කරව ගන්නවා ඇය අතින්. ස්වාම් දිනේ මම ඔබගෙන් අහුවා නැගදීනි ඔබ කොහේ ඉඳලාද ආවේ කියලා දන්නේ නැහැ කියලා උත්තරයක් දුන්නා. ඒකට හේතුව මොකක්ද? ස්වාමීනි ඔබ වහන්සේ අහන්නේ මගෙන් මම මෙලන්සලේ ඉඳලා ආවද, ගොවිපලේ ඉඳලා ආවද, කර්මාන්තශාලාවේ ඉඳලා ආවද, ගෙදර ඉඳලාද? ඒ වගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ වහන්සේ මම මේ ඔබ වහන්සේ අහන්නේ මම මේ ආත්මයට පෙර කුමන ආත්මයක සිටාවාද කියන ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේ මයෙන් අහන්නේ. ඒ ගැන දන්නේ නැති නිසා ස්වාමීනි මම දන්නේ නැහැ කියලා උත්තරයක් දුන්නා. ස්වාමීනි ඔබ වහන්සේ මයෙන් තවත් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි කොහෙද යන්නේ කියලා. ස්වාමීනි මේ ධර්ම දේශනාව යරුණාට පස්සේ මේ බණ අහලා ඉන්පසුව මම ගෙදර යනවද වෙළඳ සැලකට යනවද ගොවිපලකට යනවද එවැනි ප්‍රශ්නයක් නෙවෙයි ඔබ වහන්සේ මම විමසන්නේ මේ ඉපදලා ඉන්න මේ මනුෂ්‍ය ආත්මේ චුත වෙලා යනකොට ඊළඟ ආත්මයට යන්නේ මම කොහෙටද කියලායි ඔබ වහන්සේ අහන්නේ ඒ පිළිබඳව ස්වාමීනි මම දන්නේ නැති නිසා මම දන්නේ නැහැ කියලා උත්තරයක් දුන්නා ඔබ වහන්සේ තුන්වෙනිවත් මයින් ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නොදන්නේමද කියලා. ඒ අංගිසියක් නෙවෙයි ඔබ වහන්සේ මයින් අහන්නේ. මැරෙන බව නොදන්නේද කියලා. ස්වාමීනි උපන්නා වූ සත්‍යයට අනිවාර්යයෙන්ම මරණය හිමිවන බව ඔබ වහන්සේ දැනට අවුරුදු 3කට උඩදී මේ ධර්මශාලාවේදී මරණය පිළිබඳව ධර්ම දේශනාවක් මරණානුස්මෘතිය පිළිබඳව ධර්ම දේශනාවක් පැහැදිලි කරමින් මට දේශනා කළා. සූර්යා නැගෙනහිරින් පායනවා. මේ නැගෙනහිරින් පායන සූර්යා බටහිරින් ආපහු අස්තංග වෙලා යනවා. ඒ වාගේ උපන්නා වූ සත්වයාට මරණේ නියත බව ඔබ වහන්සේ එදා මට දේශනා කළා. උදයට පිපෙන්නා වූ මල හවසට පරදී යන්නාසේ උපන්නා වූ සත්වයාට මරණය හිමි වෙන බව ඔබ වහන්සේ මට දේශනා කළා. උස් කඳුමුදුනකින් පටන් ගන්න ජල උල්පතකින් ඇතිවෙන දිය දහර ඔයක් බවටපත් වෙලා ගඟක් බවටපත් වෙලා අවසානයේට මේ ගංගාව දිගට දිගට ගලාගෙන ගිහිල්ලා මොහොඳට වැටෙන්න ආසේ උපන්නා වූ සත්වයා අවසානයේදී මේ මරණය නැමැති මුහුඳට අර ගඟ වැටෙනවා වාගේ මරණයටපත් වෙන බව වහන්සේ දේශනා කළා. ජීවිතං අනියතං මරණං නියතං වහන්සේ මට දේශනා කරේ උපන්නා වූ සත්‍යයට අනිවාර්යම මරණය හිමි වෙන බවයි. එදා පටන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ මරණය පිළිබඳව නිතර නිතර නිරන්තරයෙන් මෙනෙහි කළා. මම රෙදි වෙන කාන්තාවක්. මේ රෙදි වෙන අතරදිත් ඒ වාගේම කැමති සින අතරදිත් අනෙකුත් මගේ කටයුතු සිදුවන හැම වෙලාවකම මම හිතුව එක දෙයක් තමයි ස්වාමීනි මේ මරණය නැමැති ධර්මතාවය මේ මගේ පිටුපසෙන් ගමන් කරනවා මගේ සෙවණැල්ල මගේ පිටුපස්සෙන් එනවා වාගේ මේ මරණයත් මගේ පිටුපස්සෙන් එනවා. එසා ස්වාමීන් අද වෙනකොට මට පැහැදිලිලා තිබෙනවා අනිවාර්යයෙන්ම මැරෙන බව. එනිසා තමයි ස්වාමීනි මම නොදන්නේද කියන ප්‍රශ්නයට දන්නවා මැරෙන බව දන්න නිසා දන්නවා කියලා පිළිතුරක් දුන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ මයෙන් තවත් ප්‍රශ්නයක් අහනවා දන්නේද කියලා. මේ දන්නේද කියලා වහන්සේ යන්නේ වෙන යම්කිසි දෙයක් නෙවෙයි. මැරෙන්නේ කවදාද කියන්න දන්නවද කියලා. අනේ ස්වාමීනි. එහෙම චිත්ත ශක්තියක් මට නැහැ. මැරෙන බව දන්නවා. නමුත් මැරෙන අවස්ථාව ගැන කියන්න මම දන්නේ නැහැ. සංඝ වහන්සේ විවිධාකාර අවස්ථාවලින් උපන්නා වූ සත්‍යයට මරණය හිමි වෙන බව හිමි වෙන බව දේශනා කරනවා. ඉතින් කොයි අවස්ථාවක කොයි ආකාරයකට කොතනකද මගේ මරණය සිද්ධ වෙනවද කියන්න මම දන්නේ නැති නිසා ස්වාමීනි මම දන්නේ නැහැ කියලා උත්තරයක් දුන්නා. බුදුරජාන් වහන්සේට බොහොම සතුටක් ඇති වුණා. බුදුරජාන් වහන්සේට බොහොම සන්තෝෂයක් ඇති වෙලා සාදු සාදු සාදු සාදු කියන්නේ යහපත් කියන. ඉතින් මේ බුදුරජාන් වහන්සේ එදා අර දියණියගේ ධර්මය අනුමත කළා. ඒ ධර්මයේ ඇසීමේ ඥාන ශක්තිය අනුමත කළා. එපමණක් නෙවෙයි ලෝතර අබ්දුරයන් වහන්සේ බලනවා ණයට ලබා දිය යුතු ඉතුරු ධර්මයේ කුමක්ද කියලා. ඇයට ලබාගත හැකි මාර්ගය කුමක්ද කියලා. එලාට ලෝතර අබ්දුරයන් වහන්සේට පෙරෙනවා ඇයට සෝවාන් මාර්ගය සෝවාන් ඵලය ලබා ගැනීමට පුළුවන්. මේ බණහන පින්නොතිනි ඔබ දන්නවා සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය ලබා ගැනීමට නම් සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාශය කියන ක්ලේශ ධර්මයන් ප්‍රහේණ කළ යුතු බව. ඉතින් ඒ සක්කාය දිට්ඨිය කුමක්ද? විචිකිච්ඡාව කුමක්ද? සීලබ්බත පරාමාශය කුමක්ද? ආදි වශයෙන් මේ ධර්මතාවයන් විස්තර කිරීමට නෙවෙයි මම මෙතෙන් සූදානම් වන්නේ. බණ ඇසීමෙන් ධර්මයක් ඇසුවොත් ඒ ධර්මයට හිත යොමු කළොත් එය ධාරණය කරගත්තොත් ඒ අනුව ගමන් කළොත් එයින් ලැබෙනා වූ ප්‍රතිඵල පිළිබඳවයි මට විශේෂයෙන් මේ වෙලාවේදී ඔබට මතක් කිරීමට අවශ්‍ය වුණ පින්නතුනි. දැන් අපි මේ විදිහට කතා කළාට ලෝතර බුදුරජාණන් වහන්සේ මේ අපි මේ මාතෘකා කළ ගාථා ධර්මයෙන් පසුවට ඇයගේ පියාට දේශනා කරන ධර්මයක්. ඒ දේශනා කරන ධර්මයේ බුදුහාරෝ දේශනා කරනවා අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති කියලා. මේ දියේදී ඒ ධර්මදේශනා අවසන් වෙලා වැඩි වේලාවක් යන්න පෙර මරණයටපත් වෙනවා. ඇයගේ පියාට මව හිතේ නැහැ. පියාට මේ දරා ගැනීමට නොහැකි වෙනවා. ඒ ධර්මශාලාවට ගිහිල්ලා බුදුරයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මට හිටපුව එකම දියණිය මරණයටපත් වුණා. ඇය මේදුණා. මට දැඩි ශෝකයක්. මට එය ඉවසා ගැනීමට අපහසුයි. අන්න ඒ වෙලාවේදී ලෝතර අබ්දුරයන් වහන්සේ දේශනා කරනයි පියතුමාට අන්ධ භූතෝ අයන් ලෝකේ. අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෙත්තින් පස්සති. මේ ලෝකේ බොහෝ දෙනෙක් සිටින්නේ මෝඩයි. මේ දේශනා කරන්නේ බුදුහාඳුරෝ දැනට අවුරුදු 2600 ගණනකට උඩදී. එදා තත්ත්වය. අද ලෝතර බුදුරයන් වහන්සේ වැඩ හිටියානම් කොයි විදිහේ දේශනාවක් කරයිද? එනවා සමහරට සියලුම දෙනා අද ඉන්න මොහොලියෝ කියලා කියන්නේ දේශනා කරන්න ඉද්දී. ඒ තරම් අපිට පේනවා අද ලෝකේ යහපත් පැත්ත පෙනිපෙනී අයහපත් පැත්තට ගමන් කරන ජනතාව බහුලයි. තනුකෙත්ත විපස්සති විපස්සනා ඥානේ යථාභූත ඥානය යෝනිසෝ මනසිකාරයේ කියන ඥාන ශක්තිය පරාමර්ශණය කරන පිරිස අද අඩුයි අද බොහෝ විට වැරදි මාවතටම ගමන් කරන පිරිස තමයි අපිට දකින්න ලැබෙන්නේ දැන් අපි පොඩි උදාහරණයක් බලමු මේ කාල සීමාවේදී පැතිර පවතින වසංගත රෝගය මේ වසංගත රෝගය සඳහා රටේ ප්‍රධාන පුරවැසියාවද ජනාධිපතිතුමා ඒ වාගේම ත්‍රිවිධ හමුදාව ඒ වාගේම සෞඛ්‍ය අංශ ඒ වාගේම විශේෂයෙන් මෙවැනි ජනමාධ්‍ය ඔබ දැනුවත් කරනවා ඔබ මේ පැතිර පවතින වසංගත රෝගයෙන් නම් මේ විදිහට තමයි බේරෙන්න ඕනන්නේ මේ විදිහට පරිස්සම් වෙන්න ඕන මේ මුඛ ආවරණයක් ඔබ මේ මුඛ ආවරණයක් පළදන්න ඕන මුඛ ආවරණයක් අනිවාර්යෙන් ඔබ පළදන්න ඕනේ. ඒ වගේම සඳහන් කරනව ඔබ මේ මේ විදිහට හැසිරෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ මේ ආහාර ගන්න හොඳ නැහැ. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා විශේෂයෙන් අපේ මේ සෞඛ්‍ය අංශ වලින් ඔබ වැලකිය යුතු යම් යම් ආරක්ෂක විදි අපිට බලන අපිට බලනකොට පේනවා ලෝකේ දිහා බැලුවත් ලංකාවේ දිහා බැලුවත් මේ මරණයේ පිළිපෙණි ඒ වාගේ ආරක්ෂා විදි අනුගමනය කිරීම බොහෝම අල්පයි සමහරට මුඛ ආවරණයක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ ආරක්ෂක අංශයේ යම් කෙනෙක් දැක්කොත් පමණයි අන්න දැන් ආරක්ෂක අංශයේ කෙනෙක් ඒ ස්ථානයට පැමිණෙනවා ඒක නිසා මොක ආවරණයක් මම පාවිච්චි කරන්න ඕනේ ආරක්ෂක අංශයේ නියෝගයට ඔය ඔබ පාවිච්චි කරනවා මිසක් ඔබේ සෞඛ්‍ය ආරක්ෂාවට නෙවෙයි ඔබ මේ පාවිච්චි කරන්නේ මේක අපිට සමාජයේ බහුලව දකින්න ලැබෙන දෙයක් ඒ වගේම තමයි විශේෂයෙන්ම යම් මිත්‍යා මතයක් සමාජගත වෙලා තියෙනවා මේ ඇල්කොහොල් නැමැති ද්‍රව්‍ය පාවිච්චි කරපොත් මේ කොරෝනා වසංගතයෙන් මිදෙන්න පුළුවන් කියලා. නිසා ඔබ බොහෝ විට මේ ඇල්කොහොල් අඩංගු මත් වතුර පාවිච්චි කිරීමට පෙළඹෙනවා. අපි දැක්ක පසුගිය දවස්වල තබෑරුම් වහලා තිබුණා. මත් වතුර විකුණන ස්ථාන වහලා තිබුණා. ඒ වෙලාවේදී ඔබ ගත්ත තීරණය මොකක්ද? ඒ වෙලාවේදී ඔබට ඔබ බැලුවා මේ මත් වතුර ටිකක් හදාගන්නවත් කොහොමද කියලා. ඒ වෙලාවේදී අපි දැක්කා අන්තර්ජාලය තුල බහුල වශයෙන් මේ මද්ද්‍රව්‍ය සකස් කරන හැටි සඳහන් කරලා තිබුණා. ඊටාම හැම බහුල විදිහට බොහොම පහසුවෙන් මේ මද්ද්‍රව්‍ය සකස් කරගන්න හැටි මේ අන්තර්ජාලය අනන් කරලා තිබුණා. දියුණු තාක්ෂණයෙන් ඔබ ලබාගත්තේ වැරදි තාක්ෂණයක්. එසා අපි දැක්කා ගම්වල නගරවල මේ මද්ද්‍රව්‍ය මදු වතුර ඒ තබෑරුම් වහලා තිබුණත් ඔබ නිවසේ සිට ඔබගේ නිවසේ සිට ඔබගේ දූ දරුවන්ද සමග සමහරලාට දූ දරුවන්ටත් පෙරිපෙරි මේ භයානක මේ ද්‍රව මද්ද්‍රව්‍ය පෙරන්න පටන් ගත්තා. මේ මද්ද්‍රව්‍ය පරිහරණය කරන්න පටන් ගත්තා. සමහර කඩවල ව්‍යාපාරිකයෝ සීනි කිලෝ 5 5 5 වෙනම හරි ගස්සලා තියන්න පටන් ගත්තා. ඒගොල්ලෝ දන්නවා දැන් සීනි බහුල වෙයි කියනවා. ආපු ගමන් සමහරට මට කියලා තියෙනවා සමහර අය මේ සීනි කිලෝ පහක් දෝනන්නේ. ඒ පහේ පැකට් වෙනම හදාලා තියෙනවා. ඒ අර මද්ද්‍රව්‍ය ප්‍රණාය බහුල වුණ නිසා. නිසා අපිට පේනවා පැහැදිලිව අපි දැක්ක දෙයක් තමයි නිවැරදි දෙය දැක දැක ඒ නිවැරදි දෙය වසර දමා වැරදි පැත්තට ඔබ ගමන් කළ ආකාරය. අපි තවත් බලන්න තවත් පොඩි උදාහරණයක් ඔබට අපි මතක් කරනවා. පසු කාලේ ඉනවා මේ මද්ද්‍රව්‍ය නැත්තම් මේ මත් වතුර සල් තබෑරු බාර් අරින්න පටන් ගත්තා. ඒ වෙලාවේදී අපේ ජනතාව සමහරක් ජනතාව හසුරුවන හැටි බලන්න. ඒ තබෑරුම ඉදිරියටම ගිහිල්ලා සමහරට මේ පොලිස් නිලධාරීන් ඉදිරි පිටම ඒ මද්ද්‍රව්‍ය අරගෙන සමහරට විකාර ස්මතු කරමින් මහපාර දිගාවෙමින් ඒ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා විකාරීව හසුරුවන ආකාරය මෙන්න මේ නිසා තමයි අපි මේ කියන්නේ මේ අංගභූතෝ අයං ලෝකෝ කියන ඒ ගාථා ධර්මයට අනුව අද මේ සමාජය දෙස බලන විට විශාල ප්‍රමාණයක් ඉන්නේ මෝඩ මිනිස්සු කියන එක. මේ සත්‍යයේ පෙනිපෙනි නිවැරදි දේ පෙනිපෙනි ඒට පයින් ගස වැරදි මාර්ගයේම ගමන් කිරීමට. කෙසේ හෝ වේවා අපේ මේ ශ්‍රී ලංකා ද්වීපේ මේ අපේ බුදුරජාණන් වහන්සේගේ මේ බෞද්ධ රාජ්‍යයේ මහානුභාව සම්බන්ධ දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව රැකවරණය යටතේ අද වෙන විටත් මේ කොරෝනා වසංගතයේ යම්තරා දුරකට පාලනය කරවල තියෙනවා අපි අර ඉහෙතකි අංශ ක්‍රියාකාරී වුණ නිසා. නමුත් මම මේලා යෝජනා කරනවා. විශේෂයෙන්ම මේ අන්තර්ජාලය වාගේ ඒ තාක්ෂණයේ වැඩි ස්ථානවල මේ අපරාධ කරන හැටි ප්‍රදර්ශනය කිරීම සුදුසු නෑ කියලා. විශේෂයෙන්ම මේ අරක්කු හදන හැටි, රා හදන හැටි ඒක ඉතාමත්ම සුසුසුයි කියලා මම යෝජනා කරනවා. ඒක අයින් කරන්න කියලා මම යෝජනා කරනවා. ඒකෙන් අපේ අනාගත බාල පරපුර අපිට හදාගන්න බැරි වෙලා යනවා. එනිසා මේ වෙලාවේදී විශේෂයෙන් ඒ වගේම තමයි අපිට පේනවා අන්තර්ජාලය තුල තවත් එක දෙයක් මේ සතුන් විවිධ ආකාරයට මරණ හැටි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වටුවැද්දෝ කියලා කොටසක් ඉඳලා තියෙනවා. මේ වටුවැද්දොන්න මේ ධර්ම මාතෘකාවේ දේශනා කරපු මාතෘකාවේදීත් සඳහනක් වෙනවා. ඒ වටුවැද්දෝගේ නොඑක් ආකාරයේ දඩයන් වැද්දෝ අබුද්ධිමත් සත්ත්ව ඝාතනය කරන අයත් මේ අන්තර්ජාලයේ විශාල වශයෙන් උදාහරණ තියෙනවා. තසෙම අපේ බෞද්ධ රටකට පමණක් නෙවෙයි ලෝකේ කවුරු වුණත් සත්ත්ව හිංසාව පිටු දකිය යුතුයි. සත්තුන්ට අමානුෂික දඬුවම් දීලා මරණයටපත් කරන හැටි ඒ මස් පරිභෝජනය කරන හැටි ඒ අන්තර්ජාලයෙන් පෙන්වනවා මම යෝජනා කරනවා භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් අන්න අපේ මාධ්‍ය පාලනය යම් ප්‍රමාණයකට හෝ කළ යුතු අවධිය එකයි අපි මේ පසු වෙන්නේ කියලා මේ මාධ්‍ය පාලනය කරේ නැත්නම් අපේ ශික්ෂාපදවල පළවෙනි ශික්ෂාපදයේම තාම නුදුනේ භයානක විදිහට විනාශ වෙලා යනවා. මෛත්‍රී භාවනාව කියන එක අපේ කටේ වචනෙන් නිකුත් වුණාට වැඩක් නැහැ. සතුන් කෙරෙහි ආදරයක්, මෛත්‍රියක්, කරුණාවක් නැත්තම් අපිට නිතර පෙන්වන්නේ මේ සත්තු මරණ හැටිනම්. ඒ සත්තුන්ට වද දෙන හැටිනම්. එතන ප්‍රාණඝාත අකුසලෙනම් පෙන්වන්නේ ඒ වාගේ අවස්ථාවකදී අපිට බොහෝ දුරට අපහාස වෙනවා ඒ පණ ඇති සතුන් නොමරා සිටීමට නැත්නම් සත්වයින්ට ආදරය කිරීමට නිසා මම මේ වෙලාවේදී මේ කරුණු කීපය ඔබට මතක් කළේ අද වර්තමාන සමාජයේ වෙන විට අන්න භූතෝ යන් ලෝකේ බුදුහාරෝ එදාර දියණියගේ පියාට සඳහන් කරනෝනේ මේ ලෝකයේ විශාල දිනෙක් විශාල පිරිසක් ඉන්නේ මෝඩ මිනිසු කියලා කාටද මේ දේශනා කරන්නේ? අර මරුණ පේශකාර දිනියෙක්ගේ පියතුමාට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න භූතෝ අයන් ලෝකේ තනුකෙත්ත විපස්සති. මේ විපස්සනා ඥානයේ තියෙන විදර්ශනා ඥානයේ තියෙන චිත්තස්ස දමතෝ සාදු. මේ සිත দমনය කරගන්න පුළුවන්. දන්තං සන්තං සුඛාභං দমনය කරගත්තා වූ සිතෙන් සැපයක් ලබා ගන්න පුළුවන් මිනිස්සු ජනතාව බොහෝම අඩුයි. මේ පියතුමා බුදුහාරු දේශනා කරනවා. සකුන්තෝ ජාලමුත්තෝ වාපෝ ගස්සග්ගාය ගච්ඡති. ආනෙලයි බුදුරයන් වහන්සේ දේශනා කරනවා සකුන්තෝ ජාලමුත්තෝ අපෝ සග්ගාය ගච්ඡති. මේ පක්ෂයෙන් අල්ලන විශේෂයෙන් මේ වටු කුරුල්ලෝ නැමැති මේ පක්ෂයෙන් අල්ලන වටු වැද්දේ ඒ සඳහා යොදා ගන්න උපක්‍රමයක් බුදුහාමුදුරුවෝ මෙතෙන් ඉක්කනවා. ඔහු ඒ සඳහා දලක් යොදා ගන්නවා. ඒ දලට තමයි මේ වටු වැද්දා උපක්‍රම සීලීව මේ වටු කුරුල්ලෝ ටික යොමු කරගන්න. ඒ දල ඇතුළට ඒ වටු කුරුල්ලෝ ප්‍රිය කරන ආහාරයක් හරි මොකක් හරි දාලා සූක්ෂම විදිහට මේ දල හරිගස්සලා තියෙනවා. මේක ඇතුළට යන වටු කුරුල්ලෝ සමහරට භෝජනත් ගන්නවා මේ ඇතුලේ තියෙනවා. ටික වෙලාවක් යනකොට මේ වටු කුරුල්ලොන්ට නිදහස් ලෝකයට පියාඹගෙන යන්න බෑ. මේ වටු කුරුල්ලෝ කල්පනා කරනවා අපෝ අපි මේ නිදහස් ලෝකයෙන් දැන් සීමා වෙලා ඉන්නේ. අපි කොහොමද නිදහස් ලෝකයට පියාඹගෙන යන්නේ? ඒ අතර වටු කුරුල්ලෝ පිරිසක් අර භෝජනේ මත්ඤ්‍යු අර ආහාර කමින් ආහාර අනුභව කරමින් වටුවැද්දා එනකන් ඔහි තව කොටසක් කල්පනා කරනවා මේ ආහාර වලින් වැඩක් නැත යා යුතුයි දහස් ලෝකයට එසා මේ වටු දැල මේ වටු කුරුල්ලෝ මේ දැල ඒ සිදුරු ලොකු කරගෙන ලොකු කරගෙන ලොකු කරගෙන කීප දෙනෙක් උත්සාහවන්ත අධිෂ්ඨානයේ තියෙන මේ වටු කුරුල්ලෝ නිදහස් ලෝකයට පිමගෙන යනවා ඒ වාගේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ පියතුමාට ඔබගේ දියණියක් අර දලට අහුවෙලා සිටි වටුකුරුල්ලුන්ගෙන් යම් කෙනෙක් නිදහස් ලෝකයට පියඹාගෙන ගියාද ඒහා සමානව මේ ලෝකයෙහි ආදීනව දැකලා මේ මනෝ විඥානයේ තුලින් පාලනය කරවන මේ චක්කු විඥානයේ එවාගේම සෝත විඥානයේ ඝාන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය ආදී මේ විඥාන. මේ විඥාන පාලනය කරවන්නේ හසුරවන්නේ මනෝ විඥාණයෙන්. මේ මනෝ විඥාණයෙන් හරියට හසුරවුවේ නැත්නම් අපේ මේ අනිකුත් මේ විඥාන හා සම්බන්ධ බැඳි ආයතන ඒ ආයතන වලට ඕන විදිහට ගමන් කරනවා. දැන් දිවහා බඳුන විඥානේ ජීවහා විඥානේ ජීවහා විඥානේ ජීවහා විඥාණයට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා. දිවට ඕන දේවල් තමයි ඉල්ලන්නේ. දාර අපි මතක් කළේ පසුගිය දවස්වල මේ දිව ඉල්ලුවෙම මත් වතුර. ඒ ජීවහා විඥානේ මනෝ විඥාණයෙන් පාලනය නොවුන නිසා. වාගේ අපිට සමහරලාට පෙරෙනවා ගාහන විඥානේ මේ කනට මිහිරි ශබ්ද ඒ ශබ්ද වලින් වැඩක් නැහැ නමුත් ඒ කන ඉල්ලන්නේම ඒ මිහිරි ශබ්ද. මනෝ විඥානය තුලින් ඒ මිහිරි ශබ්ද අපිට ඕන විදිහට පාලනය කරලා දුන්න නැත්නම් ගාහන විඥානයත් ගාහන විඥානයට ඕන විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මනෝ විඥානයේ දියුණු කරගත්ත යම් කෙනෙක් අනෙකුත් ඒ විඥානයන් පාලනය කරන්නේ යම්සේද ඒ පාලනය කරගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට හෝ ඇයට අලෝභය, අද්වේෂය, අමෝහය කියන මේ අකුසල් සිත් යටපත් කර ගැනීමේ හැකියාව පවතින බව. ඒ නිසා මේ වෙලාවේදී අපි මේ පින්වත් ඔබ සෑම දිනාටම ඊටාම කාරුණිකව මතක් කර සිටින්නේ අපේ මේ මනෝවිඤ්ඤාණය පාලනය කරගත යුතු වෙනවා. පාලනය කරගත්තොත් අපේ සකුන්තෝ ජාල මුත්තෝ අපෝසග්ගා ගච්ඡති කියන විදිහට අර වටු දලෙන් නිදිලා නිදාස් ලෝකේට ප්‍රියභාගයන් යන කුරුල්ල වාගේ නිදාස් ලෝකයේ කියන මේ නිවන කරා ගමන් කිරීමට අපිට අවස්ථාව උදා වෙනවා. ශේලෝම දානයන් අතුරින් උසස්ම දානයක් බවට පත් වෙන්නේ ධර්ම දානයයි. නිවේදක තුමිය සඳහන් කර විදිහට ඒ නම් සඳහන් කළා වූ ශේලෝම ඥාතීන්ට පින් දෙමින් ඔබ සියලු දෙනා ඉතාමත්ම වටිනා ධර්ම දානයක් මේ වෙලාවේදී සිද්ධ කරගැනීමට යෙදුනේ එසා ඒ පුණ්‍ය සම්පත්වල බලයෙන් මේ පරලෝකීය ඥාතීන්ට සියලුම දෙනාට අමා මහ නිවනින් සනසීම හේතු වේවා වාසනාව වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම වෙලී ධර්ම දේශනාවක් සිදු කරනකොට සදේවක ලෝකයා විශේෂයෙන් මහානුභාව සම්පන්න අල්පේසාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා බොහොම ප්‍රිය කරනවා. ඒ නිසා අපි දෙවියන්ට පින් දීලා මේ ධර්ම දේශනාව අවසන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. එත්තාවතාච අම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදාං සබ්බේ දේව අනුමෝදන්තු සබ්බේ භූත අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධාකා සත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතව චිරං රක්칸තු ධම්මදේශනං චිරං රක්칸තු මම් පරන්ති දේවෝ අසතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච තීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ උඩදුම්බර මිනිපේ අධිකරණ සංගනායක සාමවිනිසුරු මැදරට කලාභිමානී කලිකාල ජ්‍යොතිර්විද්‍යා පඬිත පූජ්‍යපාද කුඹල්ගමුවේ ධම්මාලංකාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු සදහැවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට 0112697140 මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් විමසන්න මෙම දුරකථනය